හොඳයි පින්වත්නි මේ පින්වත්ත අද දවසේත් ධර්ම දේශනා මුල් කරගෙන එහෙම නැත්නම් එහෙමත් නැත්නම් තමන් වඩන භවනා මුල් කරගෙන යම් කෙසේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අරුණ මහත්තයා එසවීම කරලා තිබෙනවා ඔබගේ පැනය ඉදිරිපත් කරන්න. සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. මගෙත් කරන්ට් එක ගිහින් තියෙන කොයි වෙලේ නතර වෙයිද දන්නේ නැහැ. ඒ මුලත් මම මෙන්න සම්බන්ධ වෙන්න බලන්න මොබයිල් එකකින් හරි. හරි. මෙතන ස්වාමීන් වහන්සේ අපිට අද කරපු වැඩගත් දේශනාවේ දෙවෙනි කාරණය සහ තුන්වෙනි කාරණය සම්බන්ධයෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා ගැටලු සහගත තැන. ඒ කියන්නේ අර ආලෝකමත් ස්වභාවය රාත්‍රී කාලේ භාවනාවේ කියන පරයන්කයක් නැතුව ලැබිච්ච අවස්ථාවක් ගැන එක්තරා යෝගයක අත්විඳලා කියනවා ඒ ඒක තුන්වෙනි කොටසට සම්බන්ධයි කියන හැඟීම කියනවා ඒ ගැන පැහැදිලි කරගන්න. අවසරද ස්වාමීන් වහන්සේ? ආ හොඳයි කියන්න බලන්න. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අර ඊසරේ විස්තර කරපු යෝගියා ඒ යෝගියා ඊට පස්සේ අවුට් 46කට විතර ඉස්සෙල්ලා වුණා. එයාව යමුනා උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න. එතකොට යාට අවුරුදු 21කට කිට්ටු වෙනවා. අර ඉස්සෙල්ලා සිද්ධියට මාස 4කට පහක් විතර පස්සේ. ඉතින් එතෙන්දී ඇතිවෙච්ච අර නවක වදල ඒ වගේම ඒ පිරිසේ කතා කරන භාෂා ඒ වගේ දේවල් නිසා ඒ පුද්ගලයාට ඒ චර්යාරතාවන් දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ල සඳහන් කරා ගිය සතියේ එයා භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ මාස ගාන කොහොම ශික්ෂණයෙන් යුතුව ගත කරා කියලා. ඉතින් මේක උඩට පල්හාට කැරකිලා වැටිච්ච වගේ තත්ත්වයක් එයාට අත්විඳින්න උනේ. එතකොට එයාට ඇති වුණා වෙන වචන වලින් කිව්වොත් විභව තණ්හා. මෙතනින් කොහොම හරි ගැලවෙන්න ඕනේ කියන හැඟීම. එතකොට එයා 아무තුම දෙයක් කරා. අර යසරේ කිව්ව වගේ ධාන tattwa ලැබපු අවස්ථාවල එයා කරපු එක දෙයක් තමයි එයා රාත්‍රී කාලවල සොහොන් පිට නිවනට ගියා කාරණා දෙකක් පරීක්ෂා කරා. රාත්‍රී 12 පහ වෙලා එකක් තමයි එයාට ඕනකම තිබ්බා යක්ෂ භූත പ്രേත ආදියන්ගෙන් එයාට හානියක් වෙයිද කියලා ටෙස්ට් කරලා බලන්න. දෙවෙනි කාරණේ තමයි ඒ වගේ බය හිතෙන අවස්ථාවල එයාට සමාධි තත්ත්වය ගන්න පුළුවන්ද කියන එක එයාට පරීක්ෂා කරන්න අවශ්‍ය වුණා. ඒ වගේ දෙයක් මේ අවස්ථාවේ එයා කරා. මේ මේ කියන උසස් අධ්‍යාපන ආයතනයේ තිබේ එක්තරා කැලෑ ප්‍රදේශයකට අම්පාරේ කිට්ටුව එතන තිබ්බ විශාල වැවක් කොණ්ඩිපත් වාන බැර. ඒකේ රාත්‍රී කාලයට අලිය වෙනවා. ඉතින් එක් දවසක තනි අලියෙක් ඉන්නවා කියලා ආරංචි වුණා ඊට රාත්‍රියේ. ඊට පස්සේ එයා එතෙන්න ගියා. හැබැයි එයා ගිහින් දිවිනහ ගන්න නෙවෙයි. එයාට ඕනකම තිබ්බා කොච්චර මේ අලියට කිට්ටු වෙන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න. එයා ඉස්සෙල්ලම සුළඟේ දිශාව බලා ගත්තා. ඊට පස්සේ අලියට ඒක දැනෙන්නේ නැති වෙන්න කිට්ටු වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අහලා තිබ්බා සත්තුන්ට දැනෙනවා මිනිස්යෙන්ගේ හරි වෙනත් සත්ත්වයෙන්ගේ හරි හිත කලබල වෙලා තියෙනවා නම් ඒක දැනෙනවා කියලා. ඊට පස්සේ එයා අර අර ධානය තත්ත්ව ඉස්සර ලැබපු ඒවා උදව් වෙන්නේ නැති. එයා හිත සංසුම් කරා පුදුම ආකාරයකට මැදහත් තත්ත්වයක. ඒත් එක්කම තවත් කිත් වෙන්න කිත් වෙන්න ඊටාත්ම වේගයෙන් එයා ඒ සියලුම දේවල් සමබර කරගත්තා. ඒ කියන්නේ අවිදකන යනවා ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න ඒ වගේම හිත සංසුන් කරගන්නවා සතාට දෙන්නේ නැති වෙන්න වගේම තමනුත් ශාන්ති තත්යකටපත් වෙන්න ඔය වගේ දේවල් කරගෙන යද්දී අඩි 15ක් 20ක් විතර එයා අලියට කිට්ටු වෙනකොට කවදාවත් එයා කියවලා නැති බලාපොරොත්තු වෙච්ච නැති සත්‍යයක් ඇති වුණා එක පාරටම එයා එයාට තේරුණා අලිය ඇතුළට ගියාම ඒ කියන්නේ දැන් අපිට අපේ ඇඟේ බර දැනෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි ඉන්නකොට පුද්ගලයන් කෙනෙක් නාට පිට යොමු කරොත් ශරීරය ඇතුළේ තේරෙනවා. අන්න ඒ වගේ දෙයක් අර අලියාගේ ශරීරය ගැන තේරෙනවා. ඒ විත ඒ ඒ සිද්ධිය වෙනකොටම එකපාරටම හිස දෙහිසින් යාගේ ඒ පුද්ගලයාගේ ලොකු ආලෝක තත්වයක් ඇති වුණා. ඒක ওই සිද්ධියත් එක්කම හැම පැත්තෙම ඉසිරිලා එයාට ආලෝකමත් බව පරිසරය ආලෝක නැහැ රාත්‍රිය තමයි නමුත් එයාට දැනුණා විශාල සුදු පැහැති ආලෝකයක් විහිදෙනවා වගේ ඊට පස්සේ තිබ්බේ කැලේ කැලේ ගස් දිහා බලනකොට අර දෙයම යාට කරන්න පුළුවන් ඒ කියන්නේ ගස්වල ඒ ස්වභාවය කැලේ මුළු කැලේම ස්වභාවය යාට තේරුණා අර අලියාගේ ස්වභාවය වගේ දෙකේ වෙනසක් තේරුණා. ඒ කියන්නේ ජීවී සත්‍යයේ මෙහිමයි මේකෙ මෙහිමයි. ඊට පස්සේ හඳ තිබ්බ දවසක් එයා හඳ දිහා බැලුවා. හඳේ ස්වභාවය යාට තේරුණා 150ක් විතර. ඊට පස්සේ එයා යොමු කරා තරු දිහාට තරු වලටපත් වෙන එයාට දැනගන්න බැරි වුණා. ඒ වගේ සත්‍යයකට ගන්න බැරි වුණා. එතකොට මේ මේ යෝගාවචරයට හිතෙන්නේ පසුකාලීනව ධර්මයේ දියුණු කරාට පස්සේ ධර්ම දැනුම දියුණු කරාම ඒ වගේම ඒ සිදුවෙච්ච සිදුවීම් පරම්පරාව දිහා බලනකොට හිතෙන්නේ සම්පජන්්‍ය සති සම්පජන්්‍ය තුලින් තමයි ඒක සිද්ධ වුනේ. නමුත් අර අර ඥාන தත්ත්වයක් එයාට ඒ ඉස්සෙල්ලා ලැබපු தත්ත්වයක් ඒකේ බලය යම් ප්‍රමාණයකට හේතු වුණා කියන ලස්සනම වැඩේ තමයි මේ මාස 4 5 ඇතුළත කිසිම භාවනාවක් කියන දෙයක් එයා කරලා තිබෙන්නේ නැහැ. මේ ගැන ස්වාමීන් වහන්සේ මොකක්ද හිතන්නේ? මට හිතෙනවා මෙහෙමයි කාරණා කීපයක් අපි භාවනාවකින් බලාපොරොත්තු එකක් තමයි ඉන්ද්‍රිය සමබර කිරීමක්. දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි දිගට භාවනා කරනකොට අපි ටික ටික පරයන්කයට හුරු වෙනවා, ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා. සමාධියට ආස කරන කෙනා වැඩි වැඩියෙන් ඉඳගෙන භාවනා කරන පැත්තටම හැරෙනවා. එයාට දැන් සක්මන අමතක වෙනවා. සතිය පැත්තකට යනවා. සමාධිය ඉස්සරහට එනවා. දැන් ওই වගේ තත්වයකදී දැන් සමාධිය ප්‍රමුඛතාවයක් ගන්නවා වැඩි කාලයක් නොගින් හිත සමාධිමත් වෙනවා. එතකොට එයාට මේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න අවශ්‍යත් නැහැ. එයාට සමාධිය ඉක්මනට ගන්න පුළුවන්. වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් ඔන්න හිත සමාධියට යනවා. හිටගෙන ඉන්නකොටත් ඔන්න හිත ඕනනම් සමාධියට දාන්න පුළුවන්. ඇවිදිනකොටත් ඔන්න දැන් ඊට පස්සේ සමාධියට දාන්න පුළුවන්. දැන් මේ සමාධිය යාගේ වශීතාවයකට වගේපත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න වගේ ඇතම් කෙනෙක්ගේ ওই සමාධි ලක්ෂණය හරි ප්‍රබලයි. ඒගොල්ලන්ට වැඩි සතිය දිනු කරන්න අවශ්‍ය වෙන්නේ සමාධිය හදාගන්න. සමාධිය හදාගත්තට පස්සේ හැබැයි සතිය යටපත් වෙන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා. ඒ වගේමයි අර සමාධියේ තියෙන චමත්කාරය නිසා සමාධියට අහු වෙනවා. ඒක තමයි ඊළඟට එයා ප්‍රබලව දියුණු කරන්නේ. ඉතින් ඒ සමාධිය වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් අර තරම් අර ධාන වශීතා නොකර උනත් කෙටි කාලයකට ඒ යම් යම් හැකියාවන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇතම් අය ප්‍රකාශ කළා තියෙනවා යාට දැන් තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් නැත්නම් බිත්තියක් හරහා දැන් බලන්න පේන්න පුළුවන් ඉතින් වගේ දේවල් ඇතම් තැන්වල ඇහෙනවා ඉතින් සමහරට ඇත්ත වෙන්නත් පුළුවන් මොකද අර මේක සම්පූර්ණයෙන් හොඳට වශී කළා ඕන වෙලාවක හදන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් ඉඳලා හිටලා මේ සමබරතාවය ඇති වුනහම ඔය කියන ලක්ෂණ පහළ වෙනවා. දැන් හිතන්න අපි මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ වැඩේ සමහරලාට හරියනවා සමහරලාට වරදිනවා. හැබැයි හොඳට මේ ගැන හොඳ ප්‍රාගුණ්‍යයක් තියෙනවා නම් හැමදෙස්සම හරියා ගන්න පුළුවන්. කියන්නේ එයා දැන් එයා ක්‍රම සහ විදි දන්නවා. ඒක නිවැරදිව කරන්න දන්නවා. ඒක හැම අගේ ඉඳන් මුල දක්වාම දන්නවා. ඒ නිසා යා ඒ වැඩේ සාර්ථකව හැමතිස්සෙම ඉෂ්ට කරගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් ඇතම් කෙනෙකුට එහෙම එකක් නැහැ. සමහර වෙලාවට හරියනවා, සමහර වෙලාවට ඉතින් වරදිනවා. ඔන්නේ සමහර වෙලාවට හරියන සමහරලාට වරදින වගේ මට්ටමක් තමයි දැන් මම මේ කියන්නේ. අර සමාධී විවිධ සමාධී ධහන ඔක්කොම වශී කළා ඒක අගතැන්පත් මට්ටමකට පැමිණලා නෙමෙයි. ඒවැ යම් යම් ප්‍රදේශ පරිහරණය කරද්දිත් ඉඳලා හිටලා ඔය වගේ තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. හැබැයි පස්සේ ඉතින් ඕවා දුර්වල වෙලා ඔය කුසලතාවයන් නැති වෙලා හිත සාමාන්‍ය මට්ටමකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මේ අරුණ මහත්තයා කියන කතාව වෙන්න පුළුවන්. මොකද සමාධි හිත වැඩෙන්න ගත්තට පස්සේ ඒකේ ලොකු ප්‍රබල බවක් තියෙනවා. ඒකේ විවිධ කුසලතාවයන් තියෙනවා. ඉතින් ඇතම් යෝගාවචරයෙන් මේ කුසලතාවයන් සහිතයි. ඉතියාට සමහරට පෙර භවයන් වලදී ඔබඳු ධ්‍යාන භාවනා වඩලා සමත භාවනා වඩලා කරපු පුරුද්දක් තියෙනවා. ඉතින් මේ භවයේදී අපි ඒ පාරට වැටුණ ගමන් අර Tamanට පුරුදු පාරේ හිත දැන් දියුණු වෙන්න පටන් ගන්නවා. දිනු වෙලා ඒ කලින් තිබිච්ච අතීත හැකියාවන් වල සැරිසරන්න දැන් එයා පටන් ගන්නවා. ඒ නිසා මේ දේවල් වෙන්න පුළුවන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. ඉතින් නමුත් හැබැයි මේ දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා සමාධියක තියෙන අවදානමත් අද අපි කතා කළා. ඒකට තියෙන්න පුළුවන් ලොල් වීම, ඒකට තියෙන නිකාන්තිය, ඒකේ තියෙන අවදානම, ඒක සමාධිය මුල් කරගෙන අපේ හිතේ වැඩෙන්න පුළුවන් කෙලෙස් ඒ වගේමයි ඒ සමාධිය මුල් කරගෙනම ක්ලේශයක් වලුණාට පස්සේ ඒක අර සාමාන්‍ය මිනිස්සෙකුටත් වඩා හිත තලන්න පුළුවන් ප්‍රභාවය, පෙලන්න පුළුවන් ස්වභාවය, බරපතල තීරණ ගැනීමක් දක්වා යන්න පුළුවන් ස්වභාවය. ඔන්න වගේ අවදානමක් මේ සමාධි හිතේ තියෙනවා. ඉතින් අපි ඒව ගැනත් කතා කළා. ඒ නිසා මේ දෙපැත්තම හොඳින් තේරුම් අරගෙන සමබරව ඉක්මන් නොවි කලබල නොවි යන ගමනක් තමයි අවශ්‍ය වෙන්නේ. ස්වාමීන් වහන්සේ මෙතෙන්දී දැන් යෙසරි යන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ යෝගිය පසුතාලීනව නගරූපම සූත්‍රය කියවනකොට තේරුම් ගත්තා. දැන් මුල් කාලෙදී කිව්වේ පොත්පත් බලලා තමයි එහෙම භාවනා කරන්න පටන් ගත්තේ කියලා. එතකොට ඒ කාලෙත් මහසී සෑඩු ස්වාමීන් වහන්සේගේ පොත්පත් ගොඩක් එයාට මේ ඒ ඒවා කෙරෙහි බලපෑම දිනු කරන්න බලපෑම. ඒ වගේම ඒ කාලෙත් එයා සක්මනක් කරා. හා. දැන් වගේ ප්‍රචලිත නැති වුණාට සක්මනක් කරා. එතකොට නගරූපම සූත්‍රය කියවනකොට මතක් වුණා දැන් ඒකේ කාරණා හතක් තියෙනවා මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ ඊට පස්සේ හිරියොත්ප්ප තුන්තප්පේ කියන්නේ කාය වා මනෝ කියන එකට දෙක තුන එතන එතකොට බහුශෘත වෙන එක සම්මා වායාමයේ සති සම්පජාන්‍ය එයාට මතක් වුණා උදේවය ඇති වුණා කියලා එයාට ඉපසය. එතකොට ඊට පස්සේ තමයි මේ සූත්‍රයේ අපූර්ව විදියට ධ්‍යාන හතර ගැන කියලා තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනා පුබ්බංගම සමතයක් තමයි එතන කියලා තියෙන්නේ. ඉතින් මතකයක් ඇති වුණා ඉස්සෙල්ලා මේක වැටුවා ඊට පස්සේ ධානය වලට ගියා. ඉතින් ඒ වගේම අර පසු කාලීනව කියපු අර මාස 4ක 5කට පස්සේ ඇතිවෙච්ච තත්ත්වෙනි පවා ඒ යෝගාවචරයට විශ්වාසයක් තියෙනවා ත්‍රිලක්ෂණයේ පැත්තෙන් දියුණුනේ නැතත් සතිය බොහොම ගැඹුරු විදිහට තීව්‍ර විදිහට පාවිච්චි කරා කියලා. නමුත් ඒක බාහිර විමර්ශනයක් කෙරෙහි යැයි කියන හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඔව් වෙන්න පුළුවන්. දැන් කියන්නේ දැන් විපස්සනා කැලලකොත් ඒ කියන විදිහට එකතු වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ තනිකරම සමතයක් පමණක් නෙමෙයි. දැන් මහා සික්‍රමේ විශේෂයෙන්ම සක්මන් භාවනාව එහෙම කරද්දී අනිවාර්යයෙන්ම එතකොට විපස්සනාවට යොමුනා කරන සෑහෙන කොටස් ටිකක් වැඩෙන්න ගන්නවා. සති සම්පජඤ්ඤයක් දිනු වෙන්න ගන්නවා. ඒ නිසා සමතේ පැත්තෙනුත් වඩලා තිනවා එනම් විපස්සනානුත් යම් පමණක දියුණුවක් ඇති වෙලා තියෙනවා මේ මේ සමූහයේ එකතුවක් වශයෙන් ඒ බඳු ප්‍රතිඵලයක් ඇති වුණා කියලා එහෙමනම් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ගෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ඇහෙනවා. හොඳයි. අද ධර්ම සාකච්ඡාවේදී මට මේක ගොඩක් කලාවට ඇදලා තියෙන දෙයක් සත්‍ය සම්පජන්‍ය ගැන කතා කරනකොට ප්‍රශ්වාසය වගේ එකක් භාවනාවකදී සමහර වෙලාවට ඒ මොහොතේ මොහොත ඒ තර තියෙන ස්වභාවය නිසා ඒ තර ගැන ඉන්ක්වයර් කරනකොට ඒ කියන්නේ හිතන ආශ්වාසයේ දිග දන මේක කිපිටිද එහෙම නැත්නම් ආශ්වාසයේද මේක සීතලද ප්‍රශ්වාසයේදී මේක උණුසුම්ද අපිට තේරෙන්නේ ආශ්වාසයක් නම් මෙතන සීසලක්. එහෙම නැත්නම් ඒ වෙලාවේදී මේක කෙටිද දිගද කියන එක නෙවෙයි තේරෙන්නේ ඒ වෙලාවේ සීසලක් විතරයි දැනෙන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්වාසයේදී මෙතන ප්‍රශ්නයක් පමණයි. සමහර වෙලාවට මේකේ තේරෙනවා ඉතින් ආශ්වාසයේ දිගද එහෙම නැත්නම් ඒක කියන එකක් තේරෙනවා ඒක ඒ ඔක්කොම එකම මොහොතේ තේරෙන්නේ නැති කමක් මට තේරෙනවා දැන් අද කියනකොට මට එතන පොඩි පැටලීමක් ඇති වුණා ස්වාමීනස ඒ පැටලීම මේ හැමදේම එකම මොහොතේ තේරෙන බලනවාද එහෙම නැත්නම් ඒ ඒ මොහොතේ ඒ ඒ වෙලාවේදී තේරුමට හොඳට අවබෝධය තියාගන්න මම හිතන්නේ ඒ මොහොතේදී එක දෙයක් විතරක් දැකීමේ වරදක් නැහැ. මොකද දැන් විවිධ දේවල් තියෙනවා. දැන් ගේෂාන් මහත්තයා කිව්වා වගේ යාට ඕනනම් දිගද කොටද කොතනද වදින්නේ උණුසුම්ද සිසිල්ද කියලා දැන් මේ පැති රාශියක්නේ අපි මේ කතා කරන්නේ. ඒතර යා අවධානය යොමු කරව පැත්තට තමයි යාට අවබෝධය ලැබෙන්නේ. අවධානය යොමු කරව පැත්තට තමයි ඒ තොරතුරු ටික ලැබෙන්නේ. එයා අවධානය යොමු කළේ දිගද කොටද කියලා බලන නම් ඒ සම්බන්ධ තොරතුරක් යාට ලැබෙවි. එයා අවධානය යොමු කරේ උණුසුම්ද සිසිල්ද කියලා බලන නම් ඒ ඒ සම්බන්ධ තොරතුරක් යාර ලැබෙයි. එතකොට ඒ නිසා දැන් මහතෙන් ලැබිලා තියෙන අත්දැකීමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි දැන් තව දෙයක් කියන්න පුළුවන්. ඕකේ අර මේ ටිකක් ඔය ඔය සංසිද්ධිය ඇතුළට හුඟක් සමීප වෙන්නේ නැතුව ටිකක් පැත්තක හිත වෙලා ටිකක් ඈතට වෙලා බලද්දි සමහරවිට මේ මුළු පද්ධතිය ගැන දල වශයෙන් දැනගැනීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ හුඟක් සමීපව තනි ලක්ෂණයක් විතරක් මේ තේරුම් ගන්න දරන උත්සාහයක්. හැබැයි එහෙම නැතුව නිකන් සමස්තයක් වශයෙන් මුළු පද්ධතිය දිහා බලන ආකල්පයකින් ටිකක් පැත්තකට වෙලා බලද්දී සමහරට දැන් මේක යන්නේ මේ ආශ්වාසයක් ඒක ටිකක් දිගයි වගේ පේනවා පොඩ්ඩක් නිකන් උණුසුමට සිසිලකට වගේ දැනෙනවා එහෙම කියලා නිකන් අර දල අදහසක් ගන්න අවස්ථාවක් ඉදිරිපත් වෙන්න පුළුවන් ඒක මට හොඳට තේරිලා තියෙනවා ඒ විදියට ඒක නිසාම තමයි මේ ප්‍රශ්නය මට දැනගන්න ඕමනාවක් තිබ්බේ. සමහර වෙලාවට මට තේරෙනවා කයෙන් මේ සිත කියන මේ කය ගැන හොඳට පේනවා මේක නිකන් හැම මැෂින් එකක් වගේ එක එක ඉන්ද්‍රිය වල වැඩ කරනවා මෙතන. ඔව්. ඒ හැම දෙම එකම මොහොතකට වගේ නිකන් සරසවක් ලොකෝ ආමතුරුගේ ධර්මදී ආමතුරු කියනවා වගේ නැත්නම් ස්වාමීන් වහන්සේ කියනවා වගේ ගොජයක් වගේ කියලා තේරෙනවා. හරි. හැබැයි ඒක එහෙම තේරෙනවා. ඉතින් හැබැයි ආස්වාස් ප්‍රස්වාසයේ මේ ගත කරන්න ඕනේ කියන එක එතකොට ආශ්‍රයයක් ඒ ආශ්‍රාසයට ප්‍රශ්‍රාසයට එනවා. මොකද සති සම්පජාන්‍ය ගැන අපි දිනු කරන්න බලන්නේ. ඔව්. කිසිම අවස්ථාවක් වෙන නිසා තමයි මට මේ ප්‍රශ්නේ ආන්නේ. ඔව් ඇත්තටම දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඔය වගේ සති සම්පජඤ්ඤය දිනු කරන අදහසකින් යෝනිසෝ මනසිකාරයකින් ඒ සූක්ෂම මේ දේවල් බලමින් වාසය කරනවා. වාසය කරද්දී හැබැයි අපේ හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙයා ඒ ඒ කරන අධ්‍යයනය හරහා මෙයාට මේ දකින දැක්ම හරහා හිතේ වැඩෙන්නේ එක්තරාන්දමක විරාගී බවක්. හිතේ වැඩෙන්නේ නිකන් මේවා නිකන් එපා වෙච්ච ගතියක්. මේවා ඇත්ත ඇත්තටියෙන් තේරීම හරහා දැන් මෙයාට නිකන් මේක එපා වීමක්, මේකෙන් ඉවත් වීමක්, ඈත් වීමක් වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට සමාලාට න්යායට පේන්නේ මේ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. අර මහත්කවරගේ ගොජයක් කියලා කියන්නේ ඒකයි. ඔක්කොම දැන් නිකන් මිශ්‍ර වෙලා තේනනවා. දැන් වෙන් කරගන්න බැරි තරම්. ඉතින් ඒ කියන්නේ මේ සති සම්පජඤ්ඤයම දියුණු කළා ගැඹුරකට යනකොට අපි අදහස් කරන්නේ මේකේ පරමාණු දක්වා නියුට්‍රෝන ප්‍රෝටෝන දක්වා මේක යාවි කියලා. යම් තැනකදී අනිත් පැත්තට කැරකෙනවා. දැන් ඔන්න ඔක්කොම ටික නියම් මිශ්‍ර වෙලා මේක එපා වෙලා ඒකේ රස නැකිලා ගිහිල්ලා මේක සැපද දුක්ද උපේක්ෂාද කියලා වෙන් කරගන්න බැරි වෙලා ආශාසද ප්‍රසආසද කියලා වෙන් කරගන්න බැරි වෙලා තියෙන තත්ත්වයකට හිතපත් වෙන්න පුළුවන්. ඒකේ කිසිම වරදක් නැහැ. ඉතින් කියන්නේ අපේ ඇත්තටම මේ මේ භාවනාවක් වඩන්නේ අර විද්‍යාඥයෙක් ගන්න ආකල්පෙන් නෙමෙයි විද්‍යාඥයෙක් දරන ආකල්පෙන් නෙමෙයි විද්‍යාඥයෙක් දරන ආකල්පේ සමාවලට තියෙන කුඩාම අංශුව දැකලා මේ ඒක කඩලා ඒ බලන්න බලන ප්‍රයත්නයක් වෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපිට මේකේ යථා ස්වභාවයක් කියලා මේ සියල් සියල්ල වැඩ කරන ආකාරය, ඒගොල්ලන්ගේ හැසිරීම, <clears throat> ඒගොල්ලන්ගේ යථා ස්වභාවය ඒක දැනගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකේ යම් තාද්දුරකට අර විද්‍යාඥයාගේ දොරක් යන්න ඉඩ තියෙනවා. නමුත් එයාගේ પરමාර්ථයේ පැත්‍ර නෙමෙයි අපේ හිත හැරෙන්නේ. මේ ගමන හැරෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන දේශනා කරද්දී අපි කතා කළා අර කජ්ජනීය සූත්‍රයේදී. ඇයි මේ රූප කියලා කියන්නේ? ඇයි රූපපති කියලා කියන්නේ? රූපතීතිකෝ භික්ඛවේ රූපං වදේත කියලා මේ සීනේ සීතේන පිරුප්පපි ඔය විදිහට මේ සීතය උන්හේන පිරුප්පති කියන්නේ උණුසුම නිසා මේක වෙනස් වෙනවා සීතල නිසා මේක කැඩීමකට බිඳීමකට පාත් වෙනවා වෙනස් වීමකට පාත් වෙනවා පීඩාවට ලක් වෙනවා මැසි මදුරුවන් නිසා පීඩාවට පාත් වෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ අපිව විපස්සනාව හරහා හරවන්නේ ඔන්න නිබ්බිදා පැත්තකට අවබෝධය තුලින් හටගත්ත කලකිරීමක් පැත්තකට අපි මේ හිත මේ වෙනකොට ඒකේ ඇලිලා තියුණා මේක සාරවත් කියලා අරගෙන හිටියා මේක කෙනෙක් පුජ්‍යලේ සත්වයක් ඉන්නවා කියලා අරන් හිටියා මෙතන ඝණයක් තියෙනවා කියලා අරන් හිටියා ඒවා දැන් බෙදලා ගිහිල්ලා මේකේ සාරයක් නැහැ මේකේ ඝණයක් නැහැ මේකේ ගන්න කියලා දෙයක් නැහැ මෙතන තියෙන නිකම්ම බොල් ස්වභාවයක් කියලා අන්නේ නිබ්බිදාවක් පැත්තට තමයි බුදුහාඳුරු යොමු කරලා තියෙන්නේ එතකොට තමයි අන්න හිත දැන් මේක ගැන කිසි ආසාවක් නැහැ. දැන් ඔන්න කිසි රසයක් නැහැ. ඔක්කොම නිකන් එකට කැඳ හැලියක් වගේ බවට පත් වෙලා. දැන් ඉතින් ගන්න දෙයක් නැහැ. වැඩක් නැහැ කියලා ඔන්න ඒ වගේ ආකල්පයක් හිත තුළ දිනු වෙන්න පුළුවන්. ඒ නිසා සති සම්පජඤ්ඤේ එහාකට යනකොට එතන වැඩෙන්න පුළුවන් වෙනත් ආකාරයක ප්‍රඥාවක්. නිබ්බිදා ප්‍රඥාවක් තමයි එතන වැඩෙන්නේ. හැමතිස්සෙම අනිත්‍ය ලක්ෂණය මුල් කරගත්ත ප්‍රඥාවම නෙමෙයි. දැන් ඔන්න නිබ්බිදාවක් මුල් කරගත්ත නුවණක්. එතන වැඩෙන්න පුළුවන්. ඒ නිසා විරාගයක් මුල් කරගත්ත නෝනක් එතන වැඩෙන්න පුළුවන්. ඒ නිසා මේ යන ස්වාභාවික ගලණයට ඉඩ දෙන්නයි අවශ්‍ය වෙන්නේ. අපි ඒක හරවන්න අවශ්‍ය නැහැ හැමතිස්සෙම මේක මම අර වගේ තීක්ෂණව හැමතිස්සෙම දැකිය යුත්තේ කියලා මේක යන විදිහට ස්වාභාවිකව චිත්ත නියාමයක් වශයෙන් ධර්ම නියාමයක් වශයෙන් වැඩෙන්න දෙන්නයි අවස්ථාව තියෙන්නේ. ඒ නිසා තේරෙනවා දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරා වගේ. ඔව්. අර දෙයක් කියන එක ඒක නිකන් කයෙන් එළියට ඇවිල්ලා වගේ ඒක මට දෙන්නා එතකොට මෙතන ඉස්සර තිබ්බා වගේ නෙමෙයි දැන් මේකට ඉතින් මහා විශාල දේවල් කරන්න ඕමනාවක් නෑ ආසාවක් නැහැ කියන එක තේරෙනවා ඔව් හැබැයි ඒ තේරුමත් එක්කම මට තේරෙනවා සමහර වෙලාවට ඉතින් මේක කරන්න දෙයක් නැහැ නේ ජීවිතේ තියෙනකම් මේක තියාගන්න ඕනේ කියලා <laughs> ඒක නිසා ඒක තේරෙනවා ඉතින් ඊට වඩා මට ඒකේ කරන්න දෙයක් නැහැ කියලා තේරෙනවා හරි ඔව් අපිට පාලනය කරන්න බෑ ඒ මේක පාලනය කරන්න බෑ අපි ඒගොල්ලෝ ඒගොල්ලන්ට අදාළ හේතු ප්‍රත්‍යයන් මත තීරණය වෙනවා අපිට තියෙන ඉතින් ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන ඒකෙන් අයින් වෙලා අපි වෙන අතක් බලා ගන්න තමයි තියෙන්නේ. නේද? ඒතකොට ඒකත් ඒකත් ඉදිරියේදී හම්බ වේවි. ඔහොම කරගෙන යනකොට හිත පොඩ පොඩ වෙන වෙන පැතිවලින් බලාවි වෙන මොකක්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඔව්. හොඳයි හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව කුරුප්පුඩි ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙන්නේ නැතුව ගියා කුරුප්පු මහත්තයා. ආයෙ කියන්න බලන්න ඇහෙන්නේ නැහැ දැන්. ඇහෙනවද සන්නස්? ආ දැන් ඇහෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මූලික කර්මස්ථාන පොතේ ඒ තියෙනවා සමහර වචන දෙකක් මෙනෙහි කිරීම සහ නිරීක්ෂණය කියලා. එතකොට තවදුරටත් අපි බණහනකොට කරන්නේ නැත ක්‍රියාවක් ඇති කියන තැන මෙනෙහි කරනකොට නැත්නම් නිරීක්ෂණය වෙනකොට අර මෙනෙහි කිරීම මමත්වයේ ගොඩනගන වචනයක් කියලා හිතෙනවා. ඒක ඒ යෝනකට යනකොට ඉපදයක් ඒක ආධුනික කෙනෙක් පැටලෙන්නත් පිට තියෙනවා. ඒ නිසා තමයි එතන මතු කරේ. දෙවනි කාරණේ ගරු ස්වාමීන් වහන්සේ ඕදාස සසිනින් හෝ නැත්නම් අපි ආනාපානෙන් හෝ චතුත්ථ ධානයට ගිහිල්ලා කර්මස්ථානය මෙනෙහි කරනකොට සමහර වෙලාවට හිතෙනවා දැන් ඒ වගේ ජන ධානයකට ද නැත්තම් මේ සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට ඔන්න හිත සාමාන්‍යයෙන් කෙලෙස් වලින් නැතුව බොහොම නිෂ්කලංක තැනකට ගිහිලා එතනින් ඉඳන් මෙනෙහි කරන එක. එතකොට ඒක ඇත්තටම අර දැන් ධාන හතරවෙනි ධානයේ අවස්ථාවද ඒ එහෙම විමසන්න ඕන දෙහිම නැතුව අපිට තේරෙන විදිහට කරගෙන ගියාට කමක් නැද්ද? ඒක ධානියද නැද්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. එහෙම නැත්නම් තිබුණත් මෙනෙහි කරන්න පුළුවන්. ඔව්. අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නොත් දැන් අර මෙනෙහි කරනවා කියන එකයි නිරීක්ෂණය කරනවා කියන එකේ සුළු වෙනසක් තියෙන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන එකේදී සමාවට අර වචනයක් පාවිච්චි කළා දැන් මේක ආශ්‍රාසයක් මේක ප්‍රශ්‍රාසයක් මේක වම මේක දකුණ කියලා ඒ වචන පාවිච්චි කළා කරන මෙනෙහි කිරීමක් මුල් මට්ටමේදී හඳුන ගන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට Tamanටම තේරෙනවා ඒක ගොරෝසුයි මේක දැන් ගැලපෙන්නේ නැහැ. මේ හරහා හිතේ වැඩෙන සමාධියට යම් පමණක බාධාවක් එල්ල වෙනවා කියලා Tamanට තේරුණාට පස්සේ ඒ මට්ටමට සිත සියුම් වුණාට පස්සේ ඒ මෙනෙහි කිරීම නතර කරන්න ඕන. දැන් තියෙන්නේ නිකන් නිශ්ශබ්ද නිරීක්ෂණයක්. කිසිම මෙනෙහි කිරීමකින් තොරව සැහැල්ලු හිතකින් සමබර හිතකින් ඇතුලේ කතාව සමනය කරගෙන කරන නිරීක්ෂණයක්. මධ්‍යස්ත නිරීක්ෂණයක්. එයා දැන් මොකක්වත් පොතේ දේවල් මතක් කරගන්න යන්නෙත් නෑ. මෙහිම වෙයි කියලා හිතන්න යන්නෙත් නෑ. වෙන දේ දිහා බොහොම මධ්‍යස්තව උපේක්ෂා සහගතව පුංචි කුතුහලයකින් බලාගෙන සිටීමක් පමණයි තියෙන්නේ. ඒකට අපිට නිවැරදි නිරීක්ෂණයක් කියන්න පුළුවන්. ඊපස්සේ සමීර මහත්තයා කියපු දෙවෙනි ප්‍රශ්නේදී ඒ කියන්නේ ඕදාත කසිනියක් පාවිච්චි කළා හරි ආනාපාන සතියෙන් හරි චතුත්ථ ධානයට ගිහිල්ලා ඒකෙදී යම්සි කෙනෙක් මෙනෙහි කිරීමක් කරනවා නම් ඉතින් ඒක මට නම් හිතෙනවා ගැළපෙන වැඩක් නෙමෙයි කියලා. මොකද දැන් අපි ධාන මට්ටමක් කියන්නේ මෙනෙහි කිරීමක් ගැන කතා කරන මට්ටමක් නෙමෙයි අතරම. එතෙන් තියෙන්නේ හුදු හිත නිෂ්කලංකව, නිශ්ශබ්දව පැවැත්වීමක්. එතන විතක්ක ਵਿਚාර කියන්නේ සෑහෙන සූක්ෂම මට්ටමක්. විශේෂයෙන්ම හතරවෙනි ධ්‍යානෙට එනකොට විතක්ක ਵਿਚාරත් හැලිලා තියෙන්නේ. හිත ඒකාග්‍ර වීමේ ප්‍රබල මට්ටමක තියෙන්නේ. ඉතින් එතෙන්දී විපස්සනාවක් වඩන්න නම් එයාට වෙන්නේ මේ විවිධ දේවල් හුදු නිරීක්ෂණයකට පාවිච්චි භාවිතා කරන්න පමණයි. සියුම්ම ඒ ඒ ස්වභාවයේ ඒ චෛතසිකය දැක ගන්න විතරයි එයාට පුළුවන්. તો මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක තමයි සමීර මහත්තයා අහන ඉතාම වැදගත් ප්‍රශ්නේ තමයි මට තේරෙන විදිහට අපිට බැරිද මේක මේ සාමාන්‍ය සමාධියක කරන්න. මේක කරන්න චතුර්ථ ධානයටම යන්න ඕනේද? ඉතින් මේ සම්බන්ධයෙන් හොඳ විස්තරයක් සපයනවා තායිලන්තයේ අජාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ. මේ අජාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම විපස්සනා සම්බන්ධයෙන්ුත් සමතය සම්බන්ධයෙන්ුත් ඒ වගේමයි විශේෂ ධර්ම ඥානයන් සම්බන්ධයෙන්ුත් ප්‍රබල ස්වාමීන් වහන්සේ නමක්. විශේෂයෙන් ඔය අතම්මේතාවය සම්බන්ධයෙන් එහෙම උන්වහන්සේ තමයි සෑහෙන ප්‍රබල විවරණයක් කරලා තියෙන්නේ. උන්වහන්සේ දැන් අපවත් වෙලා. ඉතින් උන්වහන්සේ කරන එක ප්‍රකාශයක් තමයි අපි මේ අතිශය ගැඹුරු සමාධි වලට ගිහිලා නෙමෙයි මේ විපස්සනාව කරන්න තියෙන්නේ. ඒ වෙනුවට හිතේ තියෙන මේ ප්‍රකෘති පැහැදිලි ගතිය තුළ ඉඳලා කියලා. දැන් අදත් අපි කතා කළා මේ සති සම්පජඤ්ඤය ගැන කතා කරනකොට දැන් මේ එතන තියෙන පැහැදිලි බවක්. එයාට තේරෙනවා දැන් මේ දැන් ඔන්න වේදනාවක් හටගත්තා. දැන් ඔන්න ඒක ටිකක් පවතිනවා. දැන් ඔන්න අවසන් වෙලා ගියා. දැන් ඔන්න සංඥාවක් පහළ වුණා. දැන් ඔන්න ඒක පවතිනවා. දැන් ඔන්න නැතරලා ගියා. දැන් ඔන්න සිතුවිල්ලක් හටගත්තා. ඒක දැන් ඔන්න පවතිනවා. දැන් ඔන්න නතර වෙලා ගියා. ක්ෂය වෙලා ගියා. එතකොට මේ දේ දැක ගන්න නම් හිතට අවශ්‍ය වෙන්නේ පැහැදිලි පසුබිම. එහෙම නැතුව අපි අතිශය ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත කිටි කිටි අල්ලා සිටීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය ඒ සරල සැහැල්ලු බොහොම පිරිසුදු පැහැදිලි ගතිය අපේ හිතේ තියෙනවා නම් අන්න ඒක නිවැරදි සම්මා සමාධියක් වශයෙන් අඳුන ගන්න පුළුවන්. අපි ඒව ගැන ටිකක් ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට සම්මා සමාධිය ගැන විවිධ අර්ථකථන තියෙනවා. සම්මා සමාධිය කියන්නේ ධ්‍යාන හතරද? එහෙම නැත්නම් මේ නිවැරදි අන්දමින් සියලු මාර්ගාංග හොඳට ඒක රස වෙලා සමබර වෙලා පැමිණි අවස්ථාව. ඔන්න දෙවනි කියපු අවස්ථාව තමයි මහා චත්තාලීසක සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ සියලු මාර්ගාංගයන් හොඳට සමබර වෙලා අර ඉන්ද්‍රිය සමතාවයක් ආවා වගේම මාර්ගාංග හොඳට සමබර වෙලා සමපාත වෙලා ඒක රස වෙලා ආපු මට්ටම තමයි සම්මා සමාධියක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ මට්ටමේදී තමයි එහෙමනම් අර ඉන්ද්‍රිය සමතාවයක් පවතින මට්ටමේදී තමයි යෝගාචරයට මේ නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ. දැන් මතක ඇත්තේ සමහර විට මම සෝණ සූත්‍රය බුදුරජාන් වහන්සේගේ ඒ චක්කනි අංගුතර නිකාය චක්කනිපාතේ එන සෝණ සූත්‍රය මතක් කරද්දිත් දේශනා කරද්දිත් ඒකේ පැහැදිලිව කරන ප්‍රකාශයක් තමයි බුදුරජාන් වහන්සේ ඔන්න ඔය ඉන්ද්‍රිය සමතාවයක් ඇති කරගත්තට පස්සේ දැන් බලන්න මේ අරමුණ දිහා දැන් තමයි දැන් අරමුණේ යථා ස්වභාවය වැටහෙන්නේ. එතෙක් එක්කෝ ඔන්න සමාධිය වැඩි කියන්න පුළුවන්. නැත්තම් ඔන්න සමාධිය අඩු වෙලා. එහෙම නැත්තම් ඔන්න විතර්ක බහුල වෙලා. එක්කෝ ඔන්න ඇතුලේ කතාව ඇවිල්ලා. හරියට එල්ල වෙලා නැහැ. හරියට ඉලක්ක වෙලා නැහැ. ඒ වගේ අඩුපාඩු රැසක් තියෙනවා. හැබැයි හොඳට හිත සමබර වෙලා සමමිතික වෙලා නැත්තම් ඒ ඉන්ද්‍රිය සමතාවයකට ආපු තැනේදී තමයි නිවැරදි අවබෝධයක් ලැබෙන්න විපස්සනා නුවණක් උපදින්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා මමත් හිතනවා අතිශය ගැඹුරු සමාධියකට ගිහිල්ලා කරන විපස්සනාවකට වඩා හිතට සහනයක් දීලා හිතේ පැහැදිලි බව පවත්වා ගනිමින් සිහියෙන් තියුණු නුවණක් පවත්වමින් ඒ කරන විපස්සනාව බොහොම මේ ඵලදායකයි කියලා. එහෙමයි සන්නස. ඔව්. හරි. තව එක කාරණයක්. පරිකර්මයට හේවත් කර්මස්ථානීයත මුඛ්‍යව භාවනා කිරීම විසුද්ධි මාර්ගයේ මේව දක්වලා තියෙනවා ඒ වගේම සමහර පරිවර්තනවල අපි දකින පරිමුඛං සති උපට්ඨ පෙත්වා එතකොට මෙන්න මෙතෙන්දී ඇහෙන්නේ නැහැ සමින මහත්තයා මම මමත් එක්ක මුලික එකක් කියන එක පැටලි සහගත ගතියකට එන්නේ ඉඩ තියෙනවා. මොකද්ද ආයෙත් ආයෙත් ඒ කොටස කියන්න මේ ප්‍රශ්නේ? පරිකර්මයට හෙවත් කර්මස්ථානයට මුඛ්‍යවම භාවනා කිරීම කියලා යම් තැන්වල පැහැදිලි කරලා තියෙනවා. සමහර තැන්වල පරිමුඛං සති උපට්ඨපෙත්වා සත්‍ය පෙරටුපට කියලා හරි. කියනවා. එතකොට මම එකක් සත්‍ය තව එකක් මම සත්‍ය පෙරටු කරගන්න ඕන කියලා මමත්වයේ ඉස්මතු වීමකට යන්න ඉඩ තියෙනවා. ඔව් මට හිතෙන දැන් මේ තාම ඉතින් මුල ගැන අපි මේ කතා කරන්න. දැන් අරමුණකට හිත එල්ල කළා භාවනා කරන්න පටන් ගන්න අවස්ථාව ගැන මේ කතා කරන්නේ. ඒ නිසා එතෙන්දී අර මමෙක් ගෑවුනා කියලා ලොකු හානියක් නැහැ. මොකද තාම යාට ලොකු අවබෝධයක් ඇතිලා නැහැ. සුතමේ ඥානයක් වශයෙන් එයා දන්නවා වෙන්න පුළුවන් මෙතන මමෙක් නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මමෙක් අල්ලගෙන හරි පටන් අරගත්තා නම් පස්සේ හැබැයි වැඩේ කෙරීගෙන යනකොට මම යදිය වෙලා ආවේ. පුජ්‍යල භාවය, සත්ව ස්වභාවය ඒක අයින් වෙලා මෙතන තියෙන යථා ස්වභාවය අවබෝධ වේවි. මුලදී ඒ නිසා මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන්නේ සාමාන්‍යයෙන් අත දක්වන්නේ මේ නාසිකාග්‍රය අසල තමන්ගේ සිහිය පවත්වමින් මුඛ නිමිත්තේ සිහිය පවත්වමින් කියලා ওই වගේ අර්ථයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියට මුල් තැනක් දෙමින් කියලාත් ඉතින් ඔක අර්ථ දක්වන්න පුළුවන්. කෙසේ නමුත් ඒ ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයට වැදගත්කමක් දීලා ඒ මූල කර්මස්ථානයේ සිහිය පවත්වමින් කියලා ඉතින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකටම පරිකර්ම කරනවා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් පරිකර්ම සමාධිය කියන එකට ලර්නින් සයින් කියලාද කොහේ තමයි මට මතක ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ. කියන්නේ තාම යා මේ අරමුණේ හිත හසුරවන්න පුරුදු වෙනවා. පුහුණු වෙනවා. ඉතින් ඒ වගේ මට්ටමක් තමයි මේ කතා කරන්නේ ප්‍රාථමික මට්ටම. තාම පුහුණු වෙන මට්ටම. තමයි මේ කතා කරන්නේ. ඉතින් එතෙන්දී අපිට එකපාර්ට්ම මේකට මේ මමත්වයක් ඈඳ ගන්න හොඳ නැහැ, පුජ්‍යල භාවයක් දා ගන්න හොඳ නැහැ කියලා එච්චර ගැඹුරක් මෙතෙන්ට දැම්ම ඈඳ ගන්න අවශ්‍ය නැහැ. ඒවා තව සෑහෙන එහාට ගිහිල්ලා විපස්සනාවක් වැඩුණා වැඩුණාට පස්සේ එළඹෙන දේවල්. අනාත්ම සංඥාව කියන එක අපි මුල් කාලේදී ඉස්සරහට ගන්න අවශ්‍ය නැහැ. අනාත්ම සංඥාව වැඩෙන්න හිතේ සෑහෙන පරිණත බවකට එන්න ඕනේ. එතකොට අන්න ඒක දිරව ගන්න පුළුවන්. උකාචි ద్వාරක් තියෙන ප්‍රථම සබ්දම් මුඛ්‍යම් කමති නිබා. හොඳයි හොඳයි තෙරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව ස්විනීතා පෙරේරාට ඉදපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සම්හන්ස මම මේ කල්පනා කරේ අර ආලෝකය ගැන කතා කරනකොට උදේ රාත්‍රියේ එක විදියටම ආලෝකය පරචන ගැන කතා කරනකොට මම හිතුවේ මේක වර්ණයක්ද එහෙම නැත්නම් ධම්ම චක්ක සූත්‍රයේ කියන වගේ චක්කං උදපාදී නානා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියන වගේ දැන් පිරිසිදු සිතකින් සමුදය අෂ්ටාංගමය දැනගෙන අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ ඒක දැන ගැනීමෙන් ඇතිවෙන ප්‍රඥා ආලෝකය ගැන කතා කරනකොට උදේටයි රාත්‍රියයි දෙතැනටම ඒ ප්‍රඥාව නේද තියෙන්නේ කියලා. නෑ නෑ ඒක නෙමෙයි නෑ ඒක නෙමෙයි. දැන් මෙතන විශේෂයෙන්ම අට කතාවෙත් සූත්‍ර දේශනාවෙත් අනුව තේරුම් ගන්න තියෙන මේක හුදු ආලෝක සංඥාවක්. මෙතන රාත්‍රිය උදේ කියලා කියන්නේ තනිකරම මේ සම්මුති අර්ථයෙන් මෙතන මේ කතා කරන්නේ තනිකර ආලෝක සංඥාව ගැන හිතේ උපදවා ගන්නා වූ ආලෝක සංඥාවක් ගැන ඒ ආලෝක සංඥාව පාදක කරගෙන යාට විනිවිද බලන්න පුළුවන්. මසසින් අපිට පේන්නේ නැහැ දැන් තාපයක් කරහා. නමුත් අර වගේ හිතේ තුල ආලෝක සංඥාවක් වඩා ගත්තා නම් ඒක යොමු කරාම ඒතර මේ තාපය විනිවිද බලන්න පුළුවන් ගතියක් හිත තුල ගොඩ නැගෙන්න පුළුවන්. ඒ නිසා මෙතන අදහස් කරන්නේ තනිකරම සමතය මුල් කරගත්ත අභිඥා මුල් කරගත්ත සමාධි භාවනාවක් තමයි මේ දෙවැනි කොටසදී සාකච්ඡා වෙන්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මගේ දුවට මේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් කියන්න යායි. හොඳයි හොඳයි. මම 2018 වසරේ ඉඳලා මේ ආනාපානසති භාවනාව වඩනවා. ඔව්. ඒ වසර වගේ මම හොඳට එක දිගට භාවනා වැඩි ඊට පස්සේ මම එක කණ්ඩායමකදී නැහැ. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න මේ ඇහෙනව මදිනේ. මුල් කාලේ 2018 වසරේ ඉතර ඉඳන් මම ආනාපානසති භාවනාව වඩිනා සම්මාස. ඔව්. ඒ කාලේ එක දිගට හැමදාම එකම වෙලාවක වගේ කරලා ගොඩක් නිකන් හොඳට කර ගන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මම අකණ්ඩව එහෙම භාවනා කරේ නැහැ. හ්ම් දැන් මම අභව කරන්න අරන් ඉන්නවා දැන් වසරක විතර ඉඳලා. මේ ඒ වුණාට මම කරන එක දැන් ගොඩක් අර ඉෆෙක්ටිව් නැහැ. ඒ වගේම මේ මේ අර භාවනා නොකරන වෙලාවලට මට හරියටම දැන් මට දැනෙනවා මගේ හිත කලබලයි සහ එහෙම කියලා. එතකොට ඒක දැනුණාම මේ මට එදා දවසේ වැඩ කොහොමත් ඔක්කොම පැටලෙන සහගතයි වගේ. ඒත් ඉතින් ඒක දැනෙන වෙලාවල් හැම එකෙම මට විපස්සනා මේ ආනාපාන සතිය වඩන්න බැහැනේ. ඒකට මම මොකක්ද කරන්න ඕනේ? පුළුවන් වෙලාවදී කරන්න. ඒ කියන්නේ දැන් අපිට වෙන වෙන වැඩ කරද්දී ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි අවස්ථාවක් ලැබුණ වෙලාවේදී අපි භාවනාව සඳහා වෙන් කරගත්ත වෙලාවේදී ඒක වඩන්න. එතකොට කාලයක් යනකොට ඒ ඒ භාවනාව සඳහා වෙන් කරගත්ත වෙලාවේදී අපි වඩමු අපි වඩපු භාවනාවේ ආනිසංස ටික අනිත් වෙලාවෙදිත් යෙදෙන්න ගන්නවා. දැන් දැන් ආනාපාන සතිය වැඩිවේ හවස් කාලේ. හවස් කාලේ පැයක් වෙන් කරගෙන ආනාපාන සතිය වැඩිවා පැයක් වෙන් කරගෙන සක්මන් භාවනාව කළා. අපි තුමු ওই ටික තමයි අපි කර කර ගියේ. ඉතින් ඕකෙන් ලැබෙන ආනිසංස ටික අපේ ජීවිතයේ අනිත් කටයුතු වලදී භාවිතා වෙන්න, ඒවට ප්‍රයෝගී වෙන්න, උපකාර වෙන්න කාලයක් යනවා. එතකොට මේ අර ඉඳගෙන කරන අවස්ථාවේදී අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී විතරක් නෙමේ අපි භාවනාව මේ භුක්ති විඳින්නේ. අනිකුත් අවස්ථාන්වලදීත් ඒකෙන් ලැබිච්ච හොඳ සාරවත් ප්‍රතිඵල අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඔක එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට කරගෙන යන්න. දැන් සතියේ යම් පමණකට දිනු වෙච්ච හින්දා තමයි දැන් ඔය හිත චෝදනා කරන්නේ. මොකද හිත කියනවා මේතර තාම ඔව් මෙතන ඔව් එයා ඇත්තටම මේ ගොඩක් මේ භාවනා කරන්න පටන් ගත්තේ එයා වැඩියෙන්ම ඉගෙන ගන්න කාලෙදී එයා එයා හිතනවා එයාගේ එක හොඳටම කලබල එයාට අනිත් අයට වගේ ඉක්මනට මතක හිටින්නේ නැහැ ඒ හින්දා තමයි එයා කරන්න ගත්තේ ඇත්තටම මේකේ එයාට ප්‍රතිඵල තියෙනවා දැන් එයා කියපු තමයි ඔය කියන්නේ. එහට දැන් නිකන් ඉන්න වෙලාවටත් එයාට පේනවා මගේ හිත හොඳනම කලබලයි. ඒ කලබල වුණාම මට වැඩ කරගන්න බෑනේ කියලා හිත හිතා එයා ඒකෙන් ඒකට පසුතැවෙනවා සාමි. ඔව් එහෙම පසුතැවෙන දෙයක් නෙමෙයි තියෙන්නේ වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ පසුතැවෙන හිත නැත්තම් කලබලකාරී හිත කලබල බව හඳුනා ගන්නවා කියන්නේත් ඒකත් නුවණක්නේ. දැන් ඔය අපි කතා කරන්නේ උද්දච්චය කියන එක. උද්දච්චය කියන්නේ හිත විසිරිලා. ඒතර විසිරිච්ච හිත විසිරිච්ච හිතක් බව හඳුනා ගන්නත් නුවණක් අවශ්‍යයි. ඒ නුවණ පාවිච්චි කරලා අපි දැන් දුක් වෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් අපිට තියෙන දැන් මේ කොහොමද මේ විසිරිච්ච හිත හදාගන්නේ? කොහොමද මේ හිත එකඟ කරගන්නේ? සමාධිමත් කරගන්නේ කොහොමද? කියලා එහෙමනම් මේ භාවනාවෙන්ම මේ හිත දැන් ගොඩ ගොඩ ගොඩ ගන්නයි තියෙන්නේ. භාවනාවත හරි පැත්තකට හරව ගන්නයි තියෙන්නේ. ඒ නිසා ඕක ගැන කනගාටු වෙනව වෙනුවට භාවනාව දිගට කරගෙන යන්න භාවනාවේ සතියේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ අඩුපාඩුකම් පෙන්ලා දෙවි. ඒ කියන්නේ මේ ඉගෙන ඉගෙන ගන්න කාලේදී විතරක් නෙමෙයි අනිත් වෙලාවෙදිත් මේ හිතේ තියෙන නොසන්සුන් ගතියක් විසිරිච්ච ගතියක් කියලා දැන් ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. මේ හිතේ අඩුපාඩුකම් ටික අපිට පෙන්ලා දෙනවා. ඒක ලොකු වාසියක්. ඒ ගැන මේ මේ කලකිරීමක් ඇති කර ගන්නවා වෙනුවට දැන් මේ හරියට නිකන් කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳන් මට උපදෙස් දෙනවා කියලා හිතාගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ගෙෂාන් මහතාට අසන්න පුළුවන්. දුරසරයි ස්වාමීන් සමට දෙවෙනි ප්‍රශ්නයක් තිබ්බා. ස්වාමීන් වහන්සේ ඒක මට කියන්න අවතුණා. ඉතින් සංඥාවක් ගැන මේ කතා කරන්නේ. ඒකොට සංඥාවත් දැන් වැඩ කර කර ඉන්න වෙලාවකට සමහර වෙලාවට මට තේරෙනවා මෙහෙම එකකුත් කරා නම් හොඳයි නේද මේ රස්සාවේ හරි එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගත කරනකොට මෙහෙම සංඥාව හැටියට තමයි ඒවත් දෙන්නේ. ඒවා හොඳට පරීක්ෂා කරලා බලනකොට මට ඊට පස්සේ තේරෙනවා දැන් මෙහෙම දෙයක් කරා නම් මේකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න පුළුවන්. මොකක් හරි කරන process එකක ඉම්ප්‍රූව්මන්ට් එකක්. එහෙම ඊට පස්සේ මට හිතෙනවා හැබැයි ඒක ගැන පොඩ්ඩක් තව විශ්ලේෂණය කරගෙන යනකොට මේක කරන එකේ තේරුමකුත් තියනවාද කියන එකත් මට එහෙම හිතෙනවා. ඉතින් මම දන්නේ ඒකේ බැලන්ස් එක මොකක්ද කියන්නේ එක බලන්න. ඉතින් අර මිනිමල් දේ කරලා නවත්තන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒක තව සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී නම් මේවා වැඩක් නැති දේවල් කියලා තේරෙන නිසා ඒවා අහක් කරන්න පුළුවන් හැබැයි ඒ වගේ දෙයක් අපි රැකියාවකදී මෙහෙම දෙයක් කරොත් ඒකේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියන එකත් තේරෙනවා ඉතින් ඕකේ බැලන්ස් එක මොකද්ද බලාගන්න එක තමයි ඉතින් මම හිතන්නේ තමා තේරුම් ගන්න ඕනේ. ඔව්. ඒක ගැන පොඩ්ඩක් නිකන් සාකච්ඡා කරලා බලන්නයි ස්වාමීන් වහන්සේට හිතුනේ. ඔව් හොඳයි. ඉතින් ඇත්තටම දැන් ඔය මහත්තයා කියනකොට මට මතක් වුණේ අර අම්බලට්ටික රාහුරෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල සාවිනාසර දීපු අවවාදය. පච්චවික්කිත්වා පච්චවික්කිත්වා කායේන කම්මං කාතබ්බක්. මේ කයෙන් මොකක් හරි වැඩක් කරන්න යනවා නම් ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා බලමින්ම කරන්න. කරන්න වැඩේ කරන්න කලිනුත් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න මේ කරන්න යන වැඩේ නිවැරදිද හරිද මේකෙන් යහපතක් වෙයිද කියලා ප්‍රත්‍යක්ෂා කරලා බලනවා. අපි තුමු මේක ඔන්න පිළිතුර ලැබුණා හොඳයි කියලා. දැන් ඔන්න කරගෙන යනවා. කරගෙන යනකොටත් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියනවා. දැන් මේ කරගෙන යන වැඩේ හරිද සාර්ථක වෙනවද මටවත් අනුන්ටවත් හානියක් වෙන්නේ නැද්ද කියලා ඔන්න ඒ ප්‍රත්‍යක්ෂා කරලා බලනවා. වැඩේ හරිනම් ඔන්න තව දිරටත් කරගෙන යනවා. ඊතන දැන් ඔන්න වැඩේ අවසන් වුණා. බුධාන්තු කියනවා අවසන් වුණාට පස්සෙත් බලන්න පරිත්‍ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. වැඩේ අවසන්නා හරියට කරාද? නිවැරදි දෙයක්ද මේ කළේ? මටයි අනුන්ටයි යහපතක් වෙලා තියෙනවද? එහෙම ප්‍රත්‍යක්ෂ කරලා බලන්න කියලා කියනවා. ඒ නිසා අපි කරන හැම වෙලේටම ඉතින් ওই වගේ කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඒකම තමයි ඉතින් සති සම්පජඤ්ඤයේත් අර සාත්තක සම්පජඤ්ඤ වශයෙන් එහෙම පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ දැන් අපි ගෘහ ජීවිත ගත කරනකොට ඉතින් අපිට රස්සාවක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මුදල් උපයන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒවැයේ ඒකේ කියන්නේ Tamanට හානි නොවන අන්දමින් විවේකයට බාධා නොවන අන්දමින් ඒකේ කිසිම මේ හානියක් නැහැ ඉස්සරහට ගියා කියලා. මොකද Tamanට කුසලතාවයේ තියෙනවා, හැකියාව තියෙනවා. භාවනාවනොත් භාවනාවකුත් කරනවා නම් ඒ තුලිනුත් මානසික ඒකාග්‍රතාවයත් නිසාත් ලැබෙන අමතර වාසි තියෙනවා. ඒ නිසා ලෞකික ජීවිතයෙන් අපිට ඉස්සරහට යන්න බැරි නෑ. ගියා කියලා පාඩුවකුත් නෑ. හැබැයි ඉතින් අර ඒ ඒකේ සීමාව දැන ගැනීම එහෙම නැත්නම් මේ යන ගමනෙන් ආධ්‍යාත්මික ජීවිතයට හානි නොකර ගැනීම වගේ දේවල් බුදුහාඳුරු කියලා දීලා තියෙනවා. මේක කොහොමද මේ සමජීවිකතාවයකට යන්නේ? ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්නේ කොහොමද? තමන්ගේ කරගෙන යන ඒ නිවැරදි කටයුතු වලට යහපත් කටයුතු වලට බාධාවක් නොවන අන්දමින් කටයුතු කරන්නේ කොහොමද? ඉතින් ඒවා ඉතින් තම තමාම බල බලා එතන එතන හැඩගස්වමින් යන්න තමයි වෙන්නේ. ඒකාන්ත වශයෙන් කියන්න බෑ මෙහෙම කරන්න අරම කරන්න කියලා. තමන් ඉතින් බලන්න වෙනවා මේ කරන වැඩේ කොහොමද දැන් මගේ ඉදිරි කටයුතු වලට මේකෙන් සහයෝගයක් ලැබෙනවද නැත්නම් හානියක් වෙනවද භාවනාවට කරදරයක් වෙනවද ඒ වගේ නිකන් හැම පැත්තෙම පොඩ්ඩක් බලබලා ඒකට සතිය තමයි උදව් වෙන්නේ. සතියෙන් තමයි මේ අවශ්‍ය තීරණේ ගන්න පුළුවන් පසුබිම සමස්තයක් දකින්න මුළු පද්ධතිය දකින්න ඒ දෘෂ්ටි කෝණය හදලා දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ එතකොට මට තේරෙනවා මෙහෙම එකකුත් ඔය සමහර රැකියාවල් වගේ කරන දේවල් තැනදී ඔව් හුඟක් වෙලාවට ඔප්ටිමයිස් කරනවා කියන්නේ ඉතින් මොකක් හරි process එකක development එක ඔප්ටිමයිස් කරනවා ඉතින් ඔව් ඒක කරනකොට මම දන්නවා එතන ධන ඉපදීම කියන එක තමයි මෙතන හැම බිස්නස් එකකම අල්ටිමේට් ගෝල් uh, එක. ඔව්. එහෙම වෙනකොට uh, මේක නිකන් තණ්හාවක් uh, නිසාද මේ කෙරෙන්නේ එහෙම නැත්නම් මේක රැකියාව තමයි මේකෙන් මම දන්නා මට වෙලා තියෙනවා ඉතින් මෙහෙම සිතුවිලි එනවා මේක රස්සාව නිසා කරන්න ඕනේ. මේකෙන් මට තණ්හාවක් නම් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒකේ මැද්දේ තියෙන්නේ මොකද්ද මේකේ ඵලය කියන එක. එහෙම හුඟක් වෙලාවට තේරිලා තියෙනවා ඒක නිසාම මට මේක මොකටද මම කරන්නේ කියන මම දන්නේ ඉතින් මේකේ ඒ බැලන්ස් එක හරි ස්ට්‍රගල් එකක් තියෙනවා මයින්ඩ් එකේ තියෙන ස්ට්‍රගල් එකක් විතරයි අනිවාර්යෙන් ඒක තමයි මේ අනිවාර්යෙන් මෙහෙම නිකන් දෙගිඩියාවක් තියෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. يعني හිත නිකන් මේ දෙගිඩියාවක් ඉන්නවා මේක කරන්න ඕනේද මේක හරියයිද වැරදිද මේක මේ තණ්හා මූලික වෙලාද තමන්ම තමයි බලන්න තියෙන්නේ. තණ්හාවෙන් දැන් මේ තව කෙනෙක් පරදවා යන්න නැත්නම් තව ගාණක් හම්බ කරගන්න මේ තණ්හා මුල් කරගන්න මේ යන ගමනක්ද අපිටම දැන් දැනටමත් අපිට යමක් කමක් තියෙනවා සතුටින් ඉන්න පුළුවන් ගතිය තියෙනවා තෘප්තිමත් බව තියෙනවා එහෙමනම් ඉතින් ඒ தত্ত্বය තුල ඉඳීමේත් වරදක් නැහැ. හැබැයි Tamanට තේරෙනවා දැන් තා පොඩ්ඩක් අවශ්‍යයි මේ තව ටිකක් වැඩ ටිකක් තියෙනවා කරගන්න. හරි මේකෙන් Tamanට තේරෙනවා නම් හැකියාවකුත් තියෙනවා නම් ඉස්සරහට ගියා කියලා වරදකුත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපේ ලෞකික දියුණුව නැත්තම් සමාජීය දියුණුව වළක්වලා නැහැ. දැන් ගග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී බුදුහාඳුරු මේ සමජීවිකතාවය එහෙම අගය කරලා තියෙනවා. ආර්ථිකය හසුරවා ගන්න ඕන ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ ලෞකික ජීවිතය සම්බන්ධයෙන් බාධාවක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. ඒක සම අර මහත්ය කිව්වාගේ සමබර කරගන්නේ කොහොමද කියන එක තැන තමයි අපිට එතන එතන බලබලා යන්න වෙන්නේ. මුලින් හදාගත්ත plan එකක් නැහැ. එතන එතන බලන්න වෙනවා කොහොමද මේ ලෞකික ජීවිතය මේ ආධ්‍යාත්මික ජීවිතයයි සමබර කරගෙන එකිනෙකට උදව් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක හරි අභියෝගශීලී ගමනක්. මට මේ සියලුම දේවල් තේරෙන්නේ ඇති වෙන සංඥාවල් නිසා කියන එක තමයි තේරෙන්නේ. ඒ සංඥාවල් ගැන විශ්ලේෂණය කරනකොට තමයි තේරෙන්නේ මේ හැමදේම ඉතින් තව ඉතින් මේ ගමනේ යනකොට මම හිතනවා පිළිතුරු ලැබෙයි කියන එක. ඔව්. මාත් හිතන්නේ ඒකයි මොකද සතිය ප්‍රඥාව දියුණු වෙනකොට දැන් අද ගන්න තීරණේ නෙමෙයි තවත් කාලයක් අපි ගිහිල්ලා යම් පමණක මෝරපු අවස්ථාවකදී අපි ගන්න තීරණේ. මොකද අපිට එතකොට තවත් ගැඹුරක් තේරෙනවා. ඒ නිසා දැනට හොඳයි නිවැරදි කියලා තියෙන මට්ටම අරගෙන යන්න ඉස්සරහට යනකොට තව තව නුවණ වැඩෙන්න වැඩෙන්න සතිය දිනු වෙන්න දිනු වෙන්න තමයි ඊට වඩා හොඳ තීරණයක් ගන්න අවස්ථාව තියෙනවා. ඒකේ අපිට එක පාටම පර්ෆෙක්ෂන් එකකට යන්න බෑ. ටික ටික තමයි ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ. හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් නම් අර අනාථපිණ්ඩිකෝවද සූත්‍රය අර ඊයේ පෙරේද දේශනා කරපු එකේ ඒ මේ අනාථපිණ්ඩික සිටුතුමා කලින් ඉඳලා සෝවාන් වෙලා ඉඳපු කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට අර මරණ මොහොතේදී අර යාට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ වේදනාව ඔබේ නෙවෙයි සංඥාව ඔබේ නෙවෙයි කියන එක අපි ඉතින් භාවනා කරගෙන යනකොට කොහොමද ඒක අවබෝධ වෙනව නේද ස්වාමීන් වහන්සේ එතනදී නෑ ඇත්තටම ඔබේ නෙමෙයි කියනට වඩා එතන ඊටත් වඩා ගැඹුරකින් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී දේශනා කරන්නේ. හාත්පසින් කිසිම තැනක විඥාණයට බැහැ ගන්න දෙන්න එපා කියන කාරණා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ රූපවල විඥාණය බැහැ ගන්න දෙන්න එපා. සද්දවල ගඳ සුවඳ රස ස්පර්ශ හිතට එන අරමුණු මේ එකකවත් විඥාණය ඒව ඇසුරු කරන්න ගිහිල්ලා ඒව තුළ පිහිටන්න දෙන්න එපා. හිඳා වහින්න දෙන්න එපා. ඒ වගේම ඇහැ කන නාසය දිව කය මන කියලා මේ එක ආධ්‍යාත්මික ආයතනයක්වත් පිහිටවන්න දෙන්න එපා. ස්කන්ධවල පිහිටවන්න දෙන්න එපා. ඔය වගේ පුදුම විදිහට අර පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ මේ විඥානයේ අපතිත්‍ිත බව ගැඹුරින් දේශනා කරනවා. ඉතින් ඒක අර අපි සාමාන්‍යයෙන් කියන නේතම්මම නේසෝ හමස්මින මේසෝ අත්තා කියන මේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ඒ ඒ ඒ උපදේශය තමයි හැබැයි ඊට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින් බොහොම සියුම් ගැඹුරකින් දේශනා කරනවා. ඉතින් එතන තමයි වෙනස තියෙන්නේ. ඔව්. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අනිශ්චිත ස්වභාවයකට හිත ගන්න කියලා නෙවෙයිද ඒ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඒක තමයි කියන්නේ. ඔව්. <laughs> මිත්‍රා ඒක කලින් අවබෝධ කරලා තිබුණේ නැද්ද ස්වාමීන් තියෙන්න ඇති තියෙන්න ඇති නමුත් මේ තරම් ගැඹුරකින් සමාහයට මේ දේශනාව අහලා නොතිබුණාද දන්නේ නැහැ. මේ මොකද ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහොම මේ මේ ව්‍යක්තව අරතරම් සාරගර්භව දේශනා කරද්දී ඒ අනාථපිණ්ඩික සිටුතුමාට ඉතින් මේ ධර්මයේ තියෙන ඒ ගැඹුර තව තව වැටුණා වෙන්න පුළුවන්. මොකද සෝවාන් මට්ටමකටපත් වෙනවා කියන්නේ අර කිව්වා වගේ මුලදිම අනිශ්චිත බවකට හිත ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. සෑහෙන නුවණක් තියෙන්න ඕනේ. නමුත් මේ ධර්මදේශනාව ඉතින් අතිශය නිබ්බාන සංයුක්ත මේ පරිසංයුත දේශනාවක්. ඇත්තටම ගැඹුරු දේශනාවක්. ඉතින් එතුමා ඉතින් මේක අහලා තිබිලා නැහැ ඊට කලින්. ඒක තමයි යාට කඳුළු ඇවිල්ලා යාඥා කරන්නේ මේ වගේ දේශනාවත් ඉදිරිපත් කරන්න කියලා. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර දැන් ටික කාලයකට කලින් අර මගේ දුව භාවනා කළා ස්වාමීන් වහන්සේ. එයා අර හිස් බවක් දැනෙනකොට එතනින් පස්සේ එයා අනියම චුට්ටක් චුට්ටක් තැන්දැන් වල ප්‍රැක්ටිස් කරලා තිබුණා. හැබැයි දැන් එයා ඉඳගෙන මොකක්වත් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි යාගේ මම දන්නේ මේක රිලේටඩ්ද කියලා භාවනාවට. එයා මේ මේ සාමාන්‍යයෙන් සෑහෙන දේවල් වලට පොඩි උදාසීන ගතියක් තියෙනවා වෙන දඩ වැඩි ස්වාමීන් වහන්සේ. ඒක ඒක ගැන මට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි යාගේ හිත හැසිරෙන ස්වභාවය ගැන. ඒක හිතනවද මේ භාවනාවෙන් ආපු එකක් කියලා නිකන් හිතන් දැන් කෙලිසෙල්ලම් වලටත් උදාසීනයි ඉස්කෝලේ වැඩවලටත් උදාසීනයි දහම් පොත් හිතන්න ඔව් හොයන්නත් කම්මැලි ස්වාමීන් වහන්සේ. හ්ම් වෙන බාහිර දේවල් කරන්න කිසිම දෙයකට යාගේ කැමැත්ත නැහැ මම බලෙන් වගේ තමයි අරන් යන්නේ. ඒක මට එයාගෙන පවුත් කියලා හිතෙනවා. භාවනා කරනවද නැද්ද කියන එක එයා මම මෙහෙම කතා කරේ නෑ ඊට පස්සේ යත් එක්ක. ඔව්. හැබැයි තර ආසාවල් තියෙනවා දැන් මේ දැන් කෑමකට යන්න ඒක මෙහෙම තියෙනවා යාගේ. හැබැයි එයා හුඟක් වෙලාවට ගෙදර තනියම ඉන්න කැමැත්තක් තියෙනවා. හොඳ පැත්තකුත් තියෙනවා ඉතින්. දැන් අර සාමාන්‍ය දේවල් ඉල්ල ඉල්ල යන ගතියේ අඩුවක් පෙන්눔 කරනවා. නමුත් ඉතින් අර තාම වයස මොහුපුරා ගිහිලා නැති හින්දා අඩු වයස් මට්ටමේ හින්දා ඉතින් අධ්‍යාපනයක වටිනාකමක් නැහැ කියන්න බෑ. එතකොට එයාට ගැළපෙන අධ්‍යාපනයක් අද තියෙන වර්තමානයේ ස්වභාවයෙන් දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුත් තියෙනවා. ඉතින් අපි එතකොට හැබැයි ඔය වගේ ඔය වගේ කුසලතාවයක් තියාගෙන වර්තමාන අධ්‍යාපනය කරන්න කියා කියලා ලොකු බාධාවකුත් නැහැ හැබැයි. යාට ගොඩ එන්නත් පුළුවන්. යම්සේ අවබෝධයක් තියෙනවා නම් මග පෙන්වීමකුත් කරා නම් ඊපස්සේ මේ දැන් තියෙන අධ්‍යාපනයේ ඉගෙන ගත්තා කියලා ඉතින් ලොකු හානියක් නෑ ඒකත් ඉතින් කරගන්න පුළුවන් හැබැයි ඒ වෙයි කරන්නේ ඉතින් අර කෙනෙක් හදලා පුජ්‍යලයක් හදලා ආයි මාන්නයක් හදලා එහෙම දෙන එකක් තමයි ඉතින් සාමාන්‍ය මේ <clears throat> වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒත් එහෙමනම් ගැටලුවක් තියෙනවා. මොකද ඒ කියන්නේ බර බරක් පැටවන්නනේ හදන්නේ අපි. අනවශ්‍ය බරක් පටවනවා. ඒ වගේමයි නිකන් තොරතුරු රාශියක් සංඥා ගොඩක් ඔළුව ඇතුළට ඔබනවා. ඒක වෙහසක් අනිවාර්යයෙන්ම. මොකද හිත හිත දැන් කැමති දැන් මම මේ කියන්නේ කියන්නේ දැන් ගැඹුරකින් විපස්සනාවක් වඩන යෝගාවචරයේගේ හිතේ ස්වභාවය තමයි එයා කැමති නෑ මේ සංඥා ඇසුරු කරන්න. සංඥා ඔළුවේ පුරව ගන්න. එයා කැමති නිකන් හිස් කොලයක් වගේ හිත තියාගන්න. ඉතින් ඒ වගේ ආකල්පයක් දරුවා තුල ගොඩනැගිලා තියෙනවද කියන එක බලන්න වෙනවා. මෙයා තුල දැන් මේ වඩපු පුංචි හෝ භාවනාවක් හරහා එච්චර ගැඹුරකට මේ හිත ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මේ නිකන් ආපු කම්මැලි ගමකට මේක නොකර ඉන්නවද? කියලා නිකන් වෙන පැතිවලින් පරීක්ෂා කරලා බලන්න. අර මං වගේ මේ හිතන්න යා කැමති කරන කෑමක් දීලා නැත්නම් සින්දුවක් අහලා ඒ වගේ මොනා චිත්‍රපටියක් පෙන්ලා නිකන් අර සාම කොහොමද හිතේ తත්වය කියන එක දෙමව්පිය වශයෙන් නිකන් භාවනාවත් ගාවගෙන මුල් මේ චෙක් කරලා බලන්න. ඒකට සමහර විට නිකන් අපි හිතමු දැන් එයාට ඒව ගැනත් ලොකු මේව එකක් නැහැ. හිත තියෙනවා මොකක්වත් ඇසුරු නොකර කියලා වගේම තොරතුරක් නම් නැවත නැවත අපිට හම්බ වෙන්නේ එහෙමනම් ඉතින් ඒක නරකයි කියන්න බෑ. ඒක හොඳයි. ඉතින් එතෙන්දී අපි එහෙමනම් බලන්න කොහොමද දැන් ඒබඳු හිතක් ඉස්සරහට ගෙනියන්නේ. එහෙමනම් ඉතින් ධර්මයේ පැත්තෙන් අපිට යාව ගන්න පුළුවන්ද තව ඉස්සරහට? දහම් පොතක් එයාට කියලා දෙන්න පුළුවන්ද? ඒ ගැන දැන් උදාහරණයක් වශයෙන් මෙහෙමයි. දැන් හිතන්න විපස්සනාවකින් හිත අනිශ්චිත බවකට ගත්ත යෝගාවචරයෙන් එයාට දහම කෙරෙහි ලොකු ලැබියාවක් පිහිටන්න පුළුවන්. දහමට ලොකු ගෞරවයක් තියෙනවා. තව තව දහම ප්‍රගුණ කරන්න මේ ලබන අත්දැකීම දහමත් එක්ක සංසන්දනය කරන්න සැකහැර දැනගන්න තවත් තවත් ගැඹුරු කාරණාවක් ධර්මයේ තුලින් ඉගෙන ගන්න අන්න ඒ වගේ ධර්මයේ පැත්තෙන් ලොකු පිබිදීමක් උනන්දුවක් පහළ වෙන්න පුළුවන්. ඒක වලකින්නේ නැහැ. ඒ නිසා ඒ පැත්ත පොඩ්ඩක් ඒ කියන්නේ වෙලා ඒව පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔව්. මට මම පොතක් කියවන නම් මට හරි අමාරුයි මතක තියාගන්න දේවල්. ඒ මට ඒකින් හිතෙනවා යාට එහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඔව්. හිමීට පොඩ්ඩක් බලන්න මේ වගේ අර අවස්ථාව දිදී කාලයක් තිස්සේ මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ දරුවාගේ කොහොමද දැන් නිකන් මනස වැඩ කරන්නේ කියලා. හොඳයි හොඳයි හොඳයි හොඳයි ඒක කාලයක් යනකොට එයා ඒකට ඇඩැප්ට් වෙලා එයා මටත් හිතනවා හැබැයි ඔව් එහෙමත් එහෙමත් වෙන්න පුළුවන් ඒක අර වෙලා තියෙන අර පුංචි කාලේ හින්දායි ඔතන පොඩි ගැටලුවක් තියෙන දැන් වැඩ හිටියෙකුගේ ඔය தත්ත්වයට උනා නම් අපිට එයාට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ඔතන වෙන්නේ කියලා එයාට ඒත්තු ගන්නන්න පහසුයි නමුත් අර පුංචි කාලෙදිම ඔම දෙයක් වුණාම පොඩි එතන මේ එයාට ඔක ඒත්තු ගන්නන්න පොඩි අපහසුවකුත් තියෙනවා ඉතින් දැන් මම මෙඩි භාවනා කරනකොට එයාට දැන් මගේ හිත ඇසිරෙන එයාට හොඳට තේරෙනවා සමහරවිට. දැන් අම්මට මෙහෙමයි කියලා එයා මට හුඟක් කළා හෙල්ප් කරා. දැන් එයාගේ හිත තේරුම් ගන්න මට අමාරුයි. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද අර දරුවාගේ තියෙන්නේ බොහොම පිරිසුදු හිතක්නේ. අපි වැඩ හිටියනකොට අපේ හිත අවුල් වෙලා තියෙන්නේ. ඒකේ කුණු ගොඩක් තියෙනවා. දරුවගේ හිතේ කුණු චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒක ඉක්මනට පිරිසුදු කරගන්න පුළුවන්. ඒ නිසා අපි හරි පාර කියලා දුන්නොත් දරුවෝ අපිට කලින් ගැඹුරක් අත්දකින්න පුළුවන්. මේකේ වරදක් නැහැ කිසිසේත්ම. ඉතින් අර එයාට තව ටිකක් ඉතින් අර ශක්තිමත්ව ඉස්සරහට යන්න පාරක් හදලා දෙන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඉතින් දෙන ස්වාමීන් වහන්සේ නිවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව හරිචන්ද්‍ර ජීපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් මට මේ කරුණ මතක් වුණේ ඒ කියන්නේ ස්වාමිනාතර ගැඹුරු සමාධියේ තියෙන හොඳත් වගේම අවධානම් පැත්තකුත් දේශනා කළා ඊට පස්සේ ප්‍රශ්නයකට පිටුරු දෙවියන් වහන්සේ පැහැදිලි කළානේ සිතේ තියෙන සරල తත්වය ගැන අපි අවධානයෙන් ඉදීම ඒ කියන්නේ සිත විලක් ඇති වුණා මේක ඇති වුණා ඒක පැවතුණා දැන් නැති වෙලා ගියා කියන එක පැහැදිලි කරද්දී මට හිතුණා ස්වාමිනාංශ අර අනුරුද්ධ මහ විතක්ක රුද්‍රාත්තම වහන්සේගේ සූත්‍රයේදී දුන්වහන්සේ අටවෙනි විතක්කයක් හඳුන්වලා දෙනවානේ ප්‍රපංච කියන එක දැන් අපේ සාමාන්‍ය සිතුවිලි වල தත්ත්වය තමයි අපි සිතුවිල්ලක් ආවම ඒක ප්‍රපංචක කරලා ඒකත් එක්ක එල්බෙනවා නමුත් අර ස්වාධීනව සිතුවිල්ලක් ආවා ඒක පැවතුණා නැතිලා ගියා කිව්වා මේ ප්‍රපංච කියන தත්ත්වෙ මිදිලා ඉන්නවා කියන එක ඒතකොට ඒක සත්‍යමත් වීම තුලින්ම සිදුවෙන දෙයක් මම හිතන්නේ සමාධියේදී වයටපත් වෙලා යනවා වෙනවා ඔබ වහන්සේ කරපු දේශනාවෙන් මට තේරිච්ච විදිහට මම හිතන්නේ සත්‍යමත් වීමදී අපි තවදුරටත් ඒක ගැඹුරින් අධ්‍යයනය කරනවා නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම දැන් අනිත් එක තමයි දැන් චිත්තානුපස්සනාවේදී අපි ටිකක් හිතට හැසිරෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ නැතුව අපි හිත හිර කරගෙන ගැඹුරු සමාධියක හිර කරගෙන වඩන චිත්තානුපස්සනාවක් නෙමෙයි මේ අදහස් කරන්නේ. දැන් ඒ බඳු සමාධියකදී සරාගං චිත්තං මේ සදෝසං චිත්තං පහළ වෙන විදිහක් නැහැනේ. එහෙම තද බල සමාධියක ඉන්නවනම්. නමුත් මේ සරාගං චිත්තං සදෝසං චිත්තං ඔය වගේ ඒ දේවල් පවා පේන්න නම් නිකන් හිතට පොඩ්ඩක් හැසිරෙන්න ඉඩ දීලා ඉන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට හැදිච්ච සති සම්පජඤ්ඤයක් තියෙනවා. එයා තුළ හොඳ සතිමත් බවක් තියෙනවා හිතේ පැහැදිලි බවක් තියෙනවා වෙන් වෙන් වශයෙන් මේ සිතුවිලි හඳුනා ගැනීමේ කුසලතාවයක් මේ වෙනකොට දියුණු වෙලා තියෙනවා ඒ නිසා මෙයා පහළ වෙන සිතුවිලි වල වහලෙක් නොවි ඒවා හුදෙක් සිතුවිලි මේ ඇවිල්ලා රාග සිතුවිල්ලක් මේ ඇවිල්ලා ද්වේෂ සිතුවිල්ලක් මේ ඇවිල්ලා මෝහ සිතුවිල්ලක් කියලා එතන තියලා බලන්න පුළුවන් මේ නිවැරදි දෘෂ්ටි කෝණය එයාට හැදිලා තියෙනවා. දැන් දැන් අර ඒ නිසා තමයි අර ගැඹුරු සමාධියකට අනිවාර්යෙන්ම යා යුතු නැහැ ඔය தත්ත්වය ඇති කරගන්න. ගැඹුරු සමාධියක් සමහරට බාධා වෙන්නත් පුළුවන්. මොකද එතකොට දැන් ගැඹුරු සමාධියකදී හුදෙක් අපි ditta ධම්මසොකයක් විතරයි නම් භුක්ති විඳින්නේ. වර්තමාන වශයෙන් එක්තරා අන්දමක සුවයක් සැපයක් පමණක් නම් භුක්ති විඳින්නේ. ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ විපස්සනා පැත්තට. විපස්සනා පැත්තට ප්‍රයෝජනයක් ලැබෙන්නේ වැඩි වැඩියෙන් මේ සංස්කාර සම්මර්ෂණයක් කරහා. අමුද්‍රව්‍ය ලැබා දීලා විවිධ පැතිවලින් ප්‍රඥාව මුවහත් කරගත තරමට තමයි විපස්සනාවේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා අර නොගැඹුරු සමාධියක ඉඳගෙන පොඩ්ඩක් හිතට දුවන්න දීලා හිත යන දිහාව දිහා බලබලා ඒ කරන කටයුත්තේ එයාට ලොකු පරිශීලනයක් ලොකු අත්දැකීමක් ලබන්න අවස්ථාවක් තියෙනවා. තමන්ගේම හිත දිහා හොඳට නැවත නැවත අධ්‍යයනය කරන්න අවස්ථාවක් සැලසෙනවා ඒ බඳු මට්ටමක කටයුතු කිරීම තුළ. ඔව් ඔව්. හොඳයි හොඳයි. ඊළඟ දහම් කැටලෝ කුමුදුනීට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනවද මාව? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරලා මට තේරිලා තියෙන විදිහට මම අර පර්යංකේ භාවනා කරනවට වඩා සක්මන් භාවනාව කරනකොට ඒක අර මේ එකඟ වෙනවා වැඩි වගේ එකක් මට දැනෙලා තියෙනවා. හ්ම්. එතකොට දැන් මම වැඩියෙන් එතකොට අර නැඹුරු වෙනවා මේ සක්මන් භාවනාව කරන්න. නමුත් මට තියෙන ප්‍රශ්නය සායනස දැන් මේ ඒ කියන්නේ දැන් හිත කොහොමද පිට යනවා තාම මගේ හිත මට ගන්න හරිය අමාරුයි මම උත්සාහයක් කරන ගමන් ඉන්නේ. ඒතකොට සායනස දැන් මට අර එතනදී ආව ප්‍රශ්නය තමයි දැන් මම සක්මන් භාවනාව කරනකොට දැන් මට එක එක ආරම්භණක නෙමෙයි හිත තියෙන්නේ. ඒ කියන්නේ දැන් කියනවා නම් උදාහරණයකට දැන් මම මේ දැන් සක්මන් කරනකොට දැන් මගේ විලුඹ ඉස්සෙල්ලා තියෙනවා ඇඟිලි මම පස්සේ තියෙනවා දැන් මම වම් වම් කකුලේ ඒ වැඩේම මට වෙනවා එහෙම කියලා හිතන ගමන්ම මට ආය ආයෙත් එනවා දැන් මගේ දාන හිස් නැමිනවා දැන් මම හැරෙන්න ළඟයි අර ඒ වගේ ඒවත් වෙනවා ඊළඟ සයින්හන්ස අර මේ හුස්ම ගන්නවා මේ දැන් මම දිග හුස්මක් ගන්නවා අර ඒ වගේ ඒවත් ඔක්කොම මට අර ළඟ ළඟ කෙටි කාලයක් ඇතුලේ වගේ ස්වාමීන් වහන්සේ එනවා අර භාව ඒ කියන්නේ හිත පිට යන්නේ නැති වෙලාවෙදී වුණත් අර භාවනා කරන කරුණු ඔක්කොම ටික මට එක වෙලාවෙ ළඟ ළඟ වගේ එනවා ස්වාමීන් වහන්සේ හරි හැබැයි මම අර පර්යංකේ භාවනා කරනවා නම් මගේ හිත එළියට යනවා වැඩි නමුත් අර භාවනා කරන වෙලාවේ මට අර අර වගේ කරුණු කොටකට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට මට දැනෙන්නේ මේ හුස්ම ගන්නවා මම හුස්ම ගන්නවා ඒක දීර්ඝ හුස්මක් ඒ වගේ දෙයක් කරුණම දැන් අර නවන් කකුල නවන් ඉන්නවා නම් අර දැනෙන වේදනාව දැන් මට දැනෙනවන්නේ ඒ වගේ කාරණා අඩුයි නමුත් හිත පිට යනවා වැඩි. සක්මන් භාවනාවේදී අර කරුණු ගොඩක් මට ළඟ ළඟ එනවා. හිත පිට යනවා අඩුයි සයන්හස. එතකොට මට වෙලාවකට හිතෙනවා මම මේ භාවනා කරන එකෙන් මට ප්‍රතිඵලය මදිද කියලා. මේක ගන්න ලේසි කොහොමද කියලා සයන්හස මට ලොකු ගැටලුවක් තියෙනවා. කන්නකල සයන්හස මම බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන් මේ උපදේශක අවවාදයක් සමින්හන්ස. හොඳයි. ඉතින් අතරම කිසිම වරදක් නැහැ. දැන් ඒ කියන්නේ සක්මනේදී ඔය කිව්වා වගේ අපි චේතනාපූර්වකව ගමන් කරන නිසා අපිට ලොකු කරුණු රසක් තියෙනවා මේ අවබෝධ කරගනිමින් යන්න. එතකොට පැති ගණනාවකින් අපිට තොරතුරු ලැබෙනවා. ඉතින් මේ ඔක්කොගෙම හිත ටට්ටක් ගාලා යහුසුලුව ඉන්න තියෙන නිසා හිතට වෙන වැඩක් කරන්න විදිහක් නැහැ. ඒකේ ප්‍රයෝජනේ අපි ගන්න අවශ්‍යයි. වරදක් නැහැ කිසිම. හිතන්න ඊළඟට හැබැයි කාලයක් යනකොට හිතම අර පර්යන්කේදී වෙන වැඩේ මෙතෙන්දිත් වේවි. දැන් ඇහෙන දේවල් වලට, පේන දේවල් වලට දැන් යන්නේ නැතුව දැන් කෙලින්ම මේ දැනෙන ස්පර්ශයකට විතරක් කියලා යා නිකන් අර තෝරගත්ත සුළු පටු පරාසයකට හිත යෙදෙන අවස්ථාවලුත් හමු වේවි. ඒක මේ කියන්නේ කාලයක් යනකොට වේවි. ඒ නිසා ඔය දැන් දැන් තියෙන සක්මනේ தত্ত্বය හැමදාම තියෙන එකක් නැහැ. කාලයක් යනකොට අර තෝරගත්ත සරල අරමුණු කීපයක පමණක් හිත රැඳෙන්න පටන් ගනීවි. ඊට පස්සේ සමත මේ මොකද්ද මේ ඉඳගෙන කරන භාවනාවේදී දැනට අපි ආනාපානයට විතරක් අවධානය යොමු කරන්න ගියාම ඉතින් එයාට ලොකු වැඩක් නැති නිසා අනිත් එක මේ අරමුණත් හරියි මේ දුර්වල උදාසීන අරමුණක් නිසා තාම හිත පිට යනවා. කමක් නැහැ ඒකට. හිත පිට ගිය බව දන්නවනේ. පිට පිට ගිය බව දන්නවට දැනුවත් වුණාට පස්සේ ආයෙත් හිත ගන්න. ආයතන හිත පිට යනවා. ආයෙත් ගන්න. ඉතින් ඔහොම ඉතින් පොඩි පොඩි අරගලයක් තියෙනවා මුලදී. මොකද තාම මේ හිත ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ අර හිත පිට ගියා කියලා එහෙම එකපාරට දැනෙන්නේ නැහැ දැන් පිට ගිහිලා ටිකකින් තමයි දැනෙන්නේ වෙන කොහේ හරිනේ ඉඳලා තියෙන්නේ කියලා එහෙමයි ඒක හරි කිසි ප්‍රශ්නයක් නැහැ ඔය කොහොම වෙන්න දෙන්න කාලයක් යනකොට දැන් ඒ හිතන්න හිත පිට ගිහිල්ලා විනාඩි 10කින් තමයි මම දැනගත්තේ හිත පිට ගියා කියලා හිතන්න දැන් වර්තමාන தත්ත්වය ඕකේ කියලා හැබැයි තව සතියක් දෙකක් කරනකොට ඕක අඩු වෙනවා හිත පිට ගිහිල්ලා විනාඩි 5න් ඔන්න Tamanට තේරෙනවා දැන් නම් හිත පිට ගිහිල්ලායි තියෙන්නේ. දන්නේම නැහැ එතෙන්ට ඇවිල්ලා තියෙන එක විනාඩි 5න් අහුවෙනවා. තවත් සතියක් විතර යනකොට ඔන්න විනාඩි 2කින් අහුවෙනවා. තවත් කාලයක් යනකොට විනාඩියෙන් අහුවෙනවා. තවත් කාලයක් යනකොට ඔන්න තප්පරෙන් දෙකෙන් අහුවෙනවා දැන් නම් හොඳින් හිත පිට ගියා කියලා. ඒ නිසා සතිය දියුණු වීමේ ලක්ෂණයක් තමයි ඔය හිත පිට ගිය බව ඉක්මනට ඉක්මනට දැනගන්න තියෙන අවස්ථාව. ඒක එච්චර බය වෙන දෙයක් නෑ. ඔයක භාවනාව දිගට කරගෙන යන්න. එතකොට ඔය වැරදි ටික අඩුපාඩුකම් ටික ඉබේම සකස් වෙවි. හොඳයි ස්වාමීන් වහන්සේ. වැටුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි. එහෙනම් අදත් අපේ පැය දෙකක කාලයක් ධර්ම දේශනාවකට සහ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.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 ආකාසට්ඨා ජුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම්පරං